හොඳයි ස්වාමීන් වහන්සේ ඊළඟට කල තියෙනවා යාමට සිතක් පහළ වුණා. ඒ සිත මගින් චිත්ත කිරිය වායෝ ධාතුව හටගත්තා. කාය විඤ්ඤාති හටගත්තා. මේ ලෙස සක්මන් කරන විට සිතීම විදර්ශනාවද? එහෙම ඉතින් හිතන එක විදර්ශනාව නෙමෙයි ඒක චින්තාමය ඥානයක්. ඒ ආකාරයෙන් දකින්න අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕන සතිය සහ සම්පජඤ්ඤය අවදි කරගන්න. එතකොට ඒකයි හැබැයි විදර්ශනා. ඉතින් මුලදී අපිට වාක්‍ය වචන හැටියට ඉතින් මෙනෙහි කරන එක තමයි මූලිකව කරන්න වෙන්නේ. ඊට පස්සේ ඒක වචන වාක්‍ය හැටියට මෙනෙහි කරනව වෙනුවට අපි සිහිනුවණින් දකින්න උත්සාහ කරනවා.